මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්න. මුවන් පැලැස්ස. මුවන් පැලැස්ස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. හීම් බණ්ඩේ හීම් බණ්ඩේ කොහේ ගිහිල්ලාද මේ මිනිස්සයා? හීම් බණ්ඩේ වලව්වේ කවුරුවත්ම පේන්නේ නැහැ. හීම් බණ්ඩේ හීම් බණ්ඩේ කවුද කවුද ඔය කතා කරන්නේ ඈ? කවුද ඔය? ඈ කවුද මේ? ආ මේ අපේ බණ්ඩිරාල නෑ. මේ කවුද මේ හීම් බණ්ඩගේ නමාඩ ගාන මිනිහා කියලා මම බැලුවේ. එහෙමයි. ආයිබෝන් අපේ රාලහාමි. ආයිබෝන් ආයිබෝන්. අද මේ මැනිකේ එන්ට කියලා පණිවිඩයක් එවලා තිබුණා. ඕම් බං ආවා. ඔව් ඔව් ඔව් ඔව් පොඩි පොඩි වැඩ වගේ එකට ආව එක හොඳයි. එහෙමයි එහෙමයි. තමුන් නැහැ ටික දෝකින් දුටුවෙත් නැහැ. රාජකාරියකට ඈත පළාතකටවත් ගිහිල්ලා හිටියද? ඊයේ පෙරේදනම් ඈත පළාතක තමයි ගෙහුම් හිටියේ. නියගිය හන්ද මිනිසුන්ට සහන ආධාර බඳින්ට මහේ ජනත උන්නාන්සේ සංවිධාන කරපු වැඩසටහනකට දවස් දෙකක්ම නම් නුවර ගිහින් සිටියා. එහෙමයි එහෙමයි. අනේ අපේ ගොවිතෙන් බත් පාළු වෙච්ච අපිට මෙදා පාර හතේ හත වැදුනායි බෝ. වී ඇට ගෙඩියක් බේතකට හොයාගන්නනේ. හැම ආරච්චි වසමකටම වියලි ආහාර පැකට් බෙදනවා ගොවිතැන්පත් පාළු වෙච්ච ගොවීන්ට මුදල් ආධාර දෙනවා එහෙමයි එහෙමයි අනේ ඉතින් මෙදා පාලනියන් සහනාධාරේ නම් හැමෝටම ජීවිත රැකෙන උපකාරයක් තමයි ආයිබෝ <laughs> ඉංග්‍රීසි ආණ්ඩුවේ ඔෆිසර මහත්තයෙක් මුවන් පැලසරත් ඇවිත් හැමෝටම තුණ්ඩු කරදේ වගේකුත් බෙදලා ගියා. හරි. බණ්ඩිරාලා දැක්කද ඒ ඔෆිසර්? දැක්කයි බොහන් දැක්කා. අපේ වෙද මහත්තයත් එක්ක මොටෝ සයිකලයකින් හුළු ගඟේ කුඹුග්ගහ වංගුවේ ගම් ඉවුර බලන්ටත් ආවනේ. ආ හොඳයි හොඳයි. බණ්ඩිරාලත් එහෙනම් ගම් ඉවුරටත් ඇවිත් තියෙනවා. ඔව් එහෙමයි එහෙමයි. ඇවිත් බලාන හිටියා. හ්ම්. ඒ නුවරින් ආපු ඔෆිසර් මහත්තයා? ඔව්. ගංගිවුර පරීක්ෂා කරලා අපේ වෙද මහත්තයාට කතා කරලා මොන මොනවා හරි ලියාගත්තා. පස්සේ අමුණ බැඳපු තැනටත් යනවා කිව්වා. හරි. මං ඇහුවා ඇයි අමුණ බැඳපු තැනට යන්නේ කියලා. බණ්ඩිරාල දන්නේ නැතුවට නියඟෙට වතුර නැති වෙනකොට මිනිස්සු ගම් යූරු වැව් අමුණු යූරු හාරලා එහෙමයි తాවකාලිකව වතුර ගන්නවා එහෙමයි පස්සේ වැහි කාලෙට මේ තැන් කැඩිලා ගම්මාන යට වෙලා ජීවිත හානි විපත්ති සිද්ධ වෙනවා ආනේ ඒ නිසා මේ යූරු හැරීම මහා ආණ්ඩුවෙන් තහනම් කරලා තියෙන්නේ ඇහුණනේ එහෙම එහෙම ඇහුණේ ඇහුණේ ඇහුණා. තමුන්නාස කිව්වේ ඔය විදිහටම වෙද මහත්යයි ඔෆිසර් මහත්යයි දෙන්නම මට මහේ ජාන්ත උන්නාසගේ රාජකාරිය කියා දුන්නා. ආ හා හා හා බණ්ඩිදාලේ. එහෙමයි. මේ අහපන් එහෙනම්. හ්ම් එහෙමයි ආරච්චි. අපි නොදන්නවාට මහ ආණ්ඩුවේ නීතියෙන් සම්පූර්ණ තහනම් කරපු දේවල් තියෙනවා. එහෙම එහෙම. ආණ්ඩුවේ ලයිසොන් නැති තුවක්කු ආවුද එතනින් ගියාම එතකොට ඇද්දල විකිනීම අලියතුන් විකිනීම කැලෑවේ ගස්කොළන් හොරට කැපීම විකිනීම සතුන් දඩමස් කිවීම මේ සේරෝම දේවල් බණ්ඩිරාලේ නීතියෙන් තහනම්. එහෙමයි එහෙමයි. එහෙම. මොකද්ද මං දැන් කිව්වේ? මේ නීතියෙන් තහනම් කිව්වා. ආන්න හරි ආන්න හරි. බැරි වෙලාවත් මේවා කරලා වුණොත් එදාට නම් උන්දත් කපෝති. අපේ. යකඩ බංකුවේ බුදි කොරෝලා ඈ වස්ත්‍ර ගලවලා එහෙමයි කසපාර දීලා කෝටු මස් කරලා තමයි උණ්ඩ හිවේ විලංගුවේ දාන්නේ බුදු අම්මෝ අනේ අපේ ඉතින් මෙහෙම වද හිංසාවක් කුරා කොහොඹිකටවත් සිද්ධ වෙන්න එපායි බොන්. හොඳයි දැන් ඉතින් අපේ මේ මැණිකේ කියාපු විදියට මේ වත්ත සුද්ධ කරන්න කලින් එහෙම ආන් අර ගාලා තිනව නේද? අර පේන්නේ. ඔව් එහෙමයි. පරණ කොස්ලි දඬු ටික. එහෙමයි එහෙමයි. එතකොට අන්න අර වැටමායිමේ කියන පිදුරු කොලේට එහායින් පිළිවෙලකට අඩු කරන්න ඕන. එහෙමයි එහෙමයි එහෙමයි. හරි හරි. හරි මං එහෙම කරන්නේ. ආ සපුමල් පුතා <laughs> මම මේ සපුමල් පුතා එනකන් හිටියේ මේ ඔය අතේ මොනවද? මේ ඊයේ නూరుින් බෙදන්ට ගෙනාපු ලියුම් කඩදායි මාමේ. ආ මේ නියම් සහන ආධාර කොළ ඉතිරි වෙලා. ඈ ඊයේ ආරතිල මාමේ ආ මාමා මතක් කොළ විදියට පන්සලේ ලොකු හාමුදුරුව මුලින්ම බලවට වැඩියා. ඔව් ඔව්. ඉතින් මණිකෙනෙන්ද වැඩපිළිවෙල ගැන ස්වාමීන් වහන්සේට දැනුවත් කළා. ඊට පස්සේ ටික වෙලාවකින් අර නూరు ඔෆිසර මාත්‍යා. ඔව් අපේ වෙදමාමත් එක්ක මෝටර් සයිකලෙන් ආවා. ඔව් ලොකු හාමුදුරුවෝ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කළා. හ්ම් හ්ම් හ්ම් ඊට පස්සේ ඔෆිසර් මහත්තයා මොම් පැලස පුරා ගියා පරීක්ෂණය කරන්න. හ්ම් හැබැයි කොහෙට කොහෙටද බලන්ට ගියේ? මේ නියංගෙන් මැරිච්ච කුඹුරු බලන්ට යායමැදින් ගියා. ආ ඊට පස්සේ ඊට පස්සේ හුළු ගඟේ කුමුග්ගහ වංගුව තියෙන හරියේ ගම් යුර බලන්ටත් ගියා. ආහා. ඊළඟට මේ මැදවැද්දේ වැවුම මුණු යුරු බලන්ටත් ගියා. මොකද ඒවා මිනිස්සු හාරලා රණ්ඩු කරන හන්දා. ඊට පස්සේ පරීක්ෂාව ඉවර වුණාද? පස්සේ ඔෆිසර් මහත්තයා අපේ වෙද මාමත් එක්ක කතා කර කර ලොකු විස්තරයක් ලියා ගන්නවා මම දැක්කා. ආ පරීක්ෂාව ඉවර කරලා වෙද මාමත් එක්ක ලූල්වත්තර ගියා. ඔව්. එතකොට හසලකට මයංගනේට මේ මිනිපෙටත් අදම යනවා කිව්වා. ඒ ආපු වාහනේ නම් මාමේ දඩාර සයිස් මෝටර් සයිකලයක්. ඒජන්ත උන්නාන්සේගේ મંદિરි. ඒ කියන්නේ මේ ආණ්ඩුකාර මැදුරේ මේ වැයිකිය සම්බන්ධ කෙරෙන ප්‍රධාන නිලධාරියා තමයි ඔය ඊයේ ආවේ. හැමෝම කියන්නේ ඔෆිසර් උන්නාන්සේ කියලා. අපි කවුරුත් ඉතින් සෑර් කියලා තමයි කතා කරන්නේ. බෙදමාම කතා කර කර ඉඳලා මැලිකනන්දගෙන් ඇහුවා. ඔව්. බිනලි නංගා කොහි ගිහිල්ලාද කියලා. පේන්නවත් නැහෙනේ කියලා. ආ. එතකොට නැන්ද කිව්වා අනේ මන්ද යාට දැන් හිංගලේ ඇති වෙලා නෑදෑයෙක් එක ගමනක් ගෙහුම් කියලා. ඉතින් ඉතින් එතකොට ඔබිතර මහත්තයා කියනවා මේ මෙහි කවුද හිංගලේට ගෙහුම් ඉන්නේ? මගේ උපංගමත් හිංගලේනේ කියලා කිව්වා. ඈ මොනවා මොනවා එහෙම කිව්වද ඔබිතර මහත්තයා? ඔව් ආරකල මාමේ. මට හිතන්නවත් බැරි හීනයක් නේ මේ කතාව. හොඳයි ඉතින් පුතා කියන්නකෝ යන්නකෝ. ඉතින් මැනිකනන්ද කිව්වා ඔව් මගේ නංගි හිංගලේ පස්සර කුඹුරේ ගම රටේරාල මහත්තයාගේ ලොකු පුතා මංගලයක පෙළවහක් වුණා කියලා. ආ ආ ආ ආ. නැන්දා මේ විස්තරේ කියනකොට ඔෆිසර් මහත්තයා කීවා ඊ પરම්පරාවම උන්නේගේ නෑදෑයෝ කියන. හබට <laughs> එයා පස්තර ගමේ උපන් කෙනෙක් කියලාත් කිව්වා. එයාගේ අප්පච්චි තමයිලු ටී මේකර් කියලා ප්‍රසිද්ධ. ආ මේ කතාව නම් හිතන්ට අමාරු පුදුමෙනුත් පුදුම කතාවක් නේ මේ සබුමල්. ඔසේ ඵලයන් ඉතින් එතකොට රටේ රාලට ඔෆිසර් මහත්තයාගේ නෑදෑකම කොහොමද කීවේ? මව් පාර්ශවයෙන් මාම කෙනෙක් වෙනවා කිව්වා. හරි. එතකොට ඊයේ වලවට ආපු ඔෆිසර් මහත්තයා බිලිරි නැන්දට සහෝදරයෙක් වෙනවා කිව්වා. ඔෆිසර් මහත්තයා අපිට නෑදෑකමට පැහැහිලා ආපු එකත් ඔව් එයා හිංගලේ පස්සර කෙනෙක් වීමත් මහම මහ විශ්ම කර්ම වැඩක් නේ සපුමල්. ඒ ඔක්කොමලත් වඩා ආරචිලා මාමේ රටාණ්ඩු කරන මහ ඒජන්තුන් වහන්සේගේ රාජමන්දිරේ ප්‍රධාන නිලධාරියෙක් තමන්ගේ නෑදෑයෙක් වීම කියලාවත් කරගන්න පුළුවන් වැඩක්ද? මේ ඒක නෙවෙයි මාමේ. කොහොම මැනික නැන්දා? ආහා යා ඊම්බණ්ඩේක අද උදේ ගියේ නෑදෑ ගමනක් නේ. අපේ මැනිකට ඒ ගමන යනකම් ඒ ගැන සිහිය මිසක් කිසිම සිහියක් නෑ ඕ. ඒත් එයා කිව්වා අපේ සබුමල් පුතාගෙන් විස්තරේ අහලා බලන්ටකෝ කියලා. එච්චරයි. සත්කාර බලේ උඹේ වචනෙට යනවා මිසක්ව මගේ නම් හිතක් ඇත්තෙම නැහැ. අපි අද මේ පොළට ගියාට පොළේ වුණත් හොඳට එළවලු තියේ කියලා කොහොම හිතන්නද? ඈ ගොවිරාලලාගේ එළවලු කොටු හේන්‍යායවල් මේ නපුරු නියගෙට සේරම කරටියෙන්ම දාලාලු වෙලා. බාගදාට ඇලමායෙන් වල ගම් යුරු කඩවල හැදිච්ච භෝග జాතියන් තියෙන්න බැරි නෑ. වැද්දිරාල ඕම කීවට මේ ලූල්වත්ත පොලේ එහෙම දවසුත් තියෙනවා. උඹගේ කතාවේ පැත්තක් තියෙනවා වෙලිකාරේ. මොකද දන්නවද? නියගේ කිය කිය අපි මෙහෙ ලතෝනි ගහනවා. අර එහෙ කහට ලියක් දහන් වැල්ල වීර ගැටිය ගඟ දෑලි මිනිස්සු එළවලු කොට හදා බවනවා. උන් තමයි මේ කාලේ පොලට આવොත් පොලේ වැඩි හරියක් ඉන්නේ. <laughs> හරි හරි. පොලේ බඩු තියේවි. මම මේ බැද්දරාලගෙන් අහන්නමයි හිටියේ. මොකක්ද අහන්න හිටියේ? බැද්දරාලගේ වත්තේ තිනව නේද ගිරාඹයි රටාඹයි. ඈ ඔව් ඔව් තියෙනවා තමයි. හැබැයි මෙදා පාර නියඟට බලදාව අඩු වෙලා. අපේ ආරච්චි වල ওই මැණිකේ හරිම කැමතියි ගිරාඹ වලට. ටිකක් කඩලා ගෙහුම් දුන්නට කමක් නැද්ද බැද්දරාල? අහන්නත් දෙයක්ද බං. කඩා ගෙහුම් දීපන්. ඈ <laughs> හැබැයි හැබැයි මලේ උඹ මට ඇත්තම කියාපන්. උඹ ඔය අඹ જાති ගෙහුම් දෙන්න හදන්නේ මැණිකෙටද නැත්නම් බිනරෙටද? මාර මිනිහෙක් තමයි උඹත් දැන්නේ. ඇත්තටම උඹට එහෙම හිතුණාද බං? බිනරේ නගාට තමයි බං. මෙදා පාරේ ඇවිත් ඉන්නේ. පෙළවහට ගත්ත ස්වාමි පුරුෂයාත් මැරිලා හින්දා. ආයේ හිංගලයට යන්නේ නැහැ කියලා කිව්වා. හරි හරි. එහෙමනම් ඉතින් ඔය අඹ ගෙඩියක් දෙකක් නෙවෙයි. අඹ ගහම කපාගෙන ගෙහුම් දුන්නත් කමක් නෑ මලේ. මට ඕනේ උඹට උඹට හරියන්ටයි. <laughs> උඹගේ වචනේ මසුරන් වටිනවා බැද්දරා. ඕ කතාවෙන් කතාව ලූලුවත් හන්දියටත් ආවා. අද පොළ වෙනකට වඩා හොඳයි බං. බලපන් ඉන්න වෙනද කවුද කියලා. ආ අර කාට ලියක් දහන් වැල්ල වීර කැටිය. ඔක්කොම මෙහි ඇවිල්ලා. ඈ ආදියට ආදි වෙලිකාරමඩේ තේරම මිනිතු ගංගදෑලිය උන් අර පේනව නේද? මෙතන ඈ පොඩක් කොමිට පොඩක් ඉන්න. ඇයි ඇයි මොකද මොකද මේ පොඩක් ඉන්න පොඩක් ඉන්න ගන්නේ. මොකද? අර කඩේ ළඟින් ඇවිල්ලා සෙනග අතරට ගියේ කවුද කවුද මං කඩේ ළඟින් ඇවිල්ලා සෙනග අතරට ගියේ නගා නගා උඹේ හිතට මැවිලා පේනවද කොහෙද වෙදිකාරයෝ ඈ නෑ හැබැයි හැබැයි ඈ මං දෝලා ගිහින් නංගිට කතා කරලා එන්න ආ ආ ආ ආ එක්ක අපි දෙන්නම යම් බරෙන් බැදලා හරි හරි යම් යම් යම් යම් විනරිනගා විනරිනගා මේ වෙඩික්කාර අයියා මේ වෙඩික්කාර අයියා කතා කරන්නේ කවුද මේ වෙඩික්කාර ඇත්තෝ මේ මහපාරි පිස්සෙක් වගේ කෑ ගහන්නේ විනරිනගා ඔය ආස මොනවට මං අරන් දෙන්නම් නගා මේ මගේ යාළුවා බැද්දේරාලා නගා මේ මහපාරි ලැජ්ජාවි බෑ මොන පිස්සු කතාවද අරේ අපේ ආරච්චි ලොකු අයියත් ඇවිල්ලා අනේ යනවා යන්ට මේ වෙඩික්කාරයත්තු මේ වෙඩික්කාරයත්තු මේ වරෙන් බං ආරච්චිලත් ඇවිත් ඒ ගෑනු එක්කෙනාගේ වැඩගත්කමට උඹ කතා කරපු විදිය වැරදිනේ බං මා අයියෙන් මිනිසුන්ට ඇහෙන්න කෑ ගහනවනේ ඈ හරි වැඩේ බැද්දරාල බින්නනේ නංගිට හරියට කේන්ති ගියා බින්නනේ නගා එදා කොච්චර ගෑල්ලුමට කතා කළාද අද මෙච්චරම තරහ අපි දන්නවද ඒ ගෑනිට පිස්සුද කියලා බං අනික අකාලේ ඒ ගෑණිගේ මිනිහත් නිය පරලෝකියා. ඔබ මේ බිනනංගා ගැන එච්චර හිතන්න එපා. යන් යන් අපි එළවලු ටිකක් ගමු. එහෙනම් එළවලු ගන්න දෙයක් අරන් අපි ඉක්මනට යමු. යමන් යමන් යමන්. එතකොට වෙද මහත්තයා මෙහෙන් බහිනවාද මං ගිහින් බස්සන්ටද? හරි ඈත ගමනක් අපි දෙන්න ගියේ. හසලක ඔය මයංගනේ මිනිපේ පැත්තේ. වේද මහත්තයා ඉතිහන්දා සේරෝම නියං ආධාර වාර්තා ටික ගත්තා. අද ඉරිදා පොළ දවසේ. මේ අපේ ආරච්චිලාලා මිත් අද පොළට එනවා. දැන් ඉතින් අපි නෑදෑයෝ හන්දා කතා කරලම ගියා නම් හොඳයි. වේද මහත්තයා පොඩ්ඩක් බලන්නකෝ. එයා ඇවිල්ලාද කියලා. හරි හරි. මේ ඔෆිසර් මහත්තයන් කොහොම ඉන්න පොඩ්ඩක්. මේ මං අර කඩෙන් අහලා කියන්නම් විස්තරේ. ඒ මුදලාලි මුදලාලි නේ නේ අපේ මේ මේ මුවන් පැලැස්සේ ආරච්චි දරාලා මෙහෙම මේ පැත්තට ආවද කියලා දැක්කේ නැද්ද? මේ මේ පැත්තට ගියා. ආ හබහද. හොඳ හොඳ හොඳ. ආරච්චි දරාලා මේ ආරච්චි දරාලා මේ ආ වෙද මාමා මොකද මොකද <laughs> මේ මේ මේ අපේ මේ ඔෆිසර් මහත්තයා ඇවිල්ලා ආ ගාන මෝටර් සයිකලේ ඉන්නේ අර ආ හැබැයි නං අර අර ඉන්නේ අපේ ඔෆිසර් මහත්තයා මේ බිනරි නගා අපි සයරට කතා කරලා එමු යා හ්ම් හ්ම් කවුද ආරේ නෑ හදකාර ගෑනු කෙනා ආ පිනරිද? ම්ම්. එයා තමයි එයා තමයි. අර අපි ලිපියාපු බෙන්නරි නඟ. ඔය මෙන්න පොළට බඩු ගන්න ඇවිල්ලා ආරක්කිලත් එක්ක. මට හිතුණා මට හිතුණා ඈතින් දකින්නකොටම ආරච්චිල මහත්තයා ඔය කුඹුරේගම රතේරාල කියන්නේ මගේ මාමා කෙනෙක්. මිනරි නංගිගේත් මාමා. ඔය අපේ අප්පච්චි පස්සර ටීමේකර් මහත්තයා කියලා කිව්වහම කවුරුත් දන්නවා. පස්සර කුඹුරිගම වලව්‍යත්තෝ ටීමේකර් මාම ගැන දන්නවා. කතා කරනවා. හ්ම්. ඉතින් ආයෙත් අපි දැකලවත් නෑනේ. <laughs> දැන් ඉන්නේ නෝර පැත්තේ කියලා. ඔව් නගා. ඉංග්‍රීසි ආණ්ඩුව දීපු තනතුරු නිසා අපි දැන් කුණ්ඩසාලේ ඉන්නේ. දැන් අපේ ආරච්චිලා අයියා මට සර් කියලා කියන්න එපා. අපි කවුරුත් ගෝනර් බංගලාවේදී නම් කියන්නේ ඔෆිසර උන්නාන්සේ කියලා. එහෙම කියන්ටත් එපා. මගේ නම ඩැනියල් කුඹුරේගම. ඔය ඩැනි කියලා කියන්නේ? සිංහලේ අපේ කට්ටියක් හැමෝම කුඹුරේගමලා. හ්ම් හ්ම්. එතකොට අයියත් එහෙනම් කුඹුරේගම කියන්නේ. ඔව් කුඹුරේගම. කුඹුරේගම නගා නංගි හිංගලේට ගෙහුන් ආයෙමත් ගමට ඇවිල්ලා කියලා මැනිකයක් අකීවා. <laughs> මහත්ය නැති වෙච්ච එකක් දුකක් නේද? ඔව් ඉතින් ඔය බූදලේ අයිතිය බිනදෙට නම් නංගි පස්සරට ගෙහින් ඉන්නකෝ. ආණ්ඩු පැත්තෙන් කෙරෙන්ටම ඕන දෙයක් තියෙනම් මට කියන්න මං කරලා දෙන්නම්. <laughs> හොඳයි ඉතින් දැන ඇඳුනුම් කන් ඇති වෙච්ච එක නම් හැබෑට. අපිට ඒකට කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා. <laughs> අපි ආරච්චිලා ගියත් නිතර මොලිච්ච වෙන හන්දා. ඇවිත් යන්න එන්න. හොඳයි හොඳයි. අපරාදේ හැමදාම යන්නේන ජීප් එක දාලා මේ මෝටර් සයිකලේ ආවේ. මේ පාරවල් වල හැටියට නීතිගේ මාවි. <laughs> ජීප් එකේ ගෙහුම් බෑ අහුමුළු පාරවල යන්න. නියඟේ தත්ත්වේ පරීක්ෂාවට නම් අප්පා ඒක නියම වාහනේ තමයි. <laughs> මේ එහෙමනම් ඔයගොල්ලෝ කතා කර කර යන්න මම දැන් කෙලින්ම නුවර යනවා. රාජකාරි වැඩ වගේක් තියෙනවා. මම ළඟදිම ආයෙත් ඇවිත් යන්න එනවා. එහෙනම් මං ගෙහුම් ඇයි නම්. ආයිබෝන්. ආයිබෝන්. ආයිබෝන්. ආයිබෝන්. දැන් පුතේ අක්කට සාත්තු සේවිකා පුහුණු ආරන්දෙන්ට ආරච්චිල මාමා කැමති. හොය කාගේ හරි නැති කතා අහලා රෑ වැඩයි තව තව මොනවද කතා ප්‍රශ්නයි කියලා ඒකේ උනන්දු අක්කා අත්හැරියානේ. ඉතින් ඒව කතා කරන්න අපේ අම්ම වලව්ව පැත්ත පළාතකවත් ගියාද? යනවද? ඇයි මයිදුවේ එහෙම කියන්නේ? දුව හා යම් අම්මි කියලා සූජානම් වෙනවනම් මාත් සූජානම්. මං කියන්නේ අපයන්නේ ළඟදි දවසක පළවුවේ ආරච්චි මාම මුලිච්චි වෙන්න අපි යමු. අපේ අක්කත් ඒකට සතුටුද? කවුද සතුටුයි කිව්වේ? හරි. අපේ අම්මා කැබලි ටිකක් හදාගෙන ළඟදි දවසක බලව්වට ගිහින් එමු. අක්කයි, මායි, අපේ අම්මයි. අපි තුන්දෙනාම. මම ආරච්චි මාමට කියනවා ලූල්වත්ති ඉස්කෝලේටම අක්කට කුරුපත් වීමක් හදලා දෙන්න කියලා. හරිනේ එතකොට. ඔව් ඔව් මාලිදුව මෙදා පාර ක්‍රීඩා තරගෙන් තෑගි ගොඩාක්ම දිනාගෙන දක්ෂ ක්‍රීඩිකා වුණ හින්දා ආරච්චි මාමා ගොඩක් පෙහෙදිලා. චූටි දුව ඉල්ලීමක් කළොත් මාමා කරලා දෙයි. අම්මේ මාමා වලව්වේ ඉන්න දිනයක් බලලා අපි හිත හරි ඊළඟ දිනේට හරි ගිහුම් ගිමු. එච්චරයි. වෙන වෙන රස්සාවල් ගැන කතා නොකර මාත් ගෝමරීදුවට ගුරුපත් වීමක් ගැනම ඉල්ලීමක් කරන්න. ආරච්චිල මාමටත් මැණිකේ නැන්දටත් දෙන්නටම ඕ. මීළඟට අපේ අම්මා අපේ ගෝමරී අක්කගේ ලොකුම ප්‍රශ්නේ. සපුමල් අයියා ගෝමරී අක්කා එක්ක පන්සලේ උත්සවවල එකට වැඩ කරගෙන හිටියා. මයි ගෝමරීදුව සපුමල් පුතා ආවේ නැත්නම් ඔහේ අඬ අඬා ඉන්න එකේ තේරුමක් නෑනි පුතේ. කියන්ට දෙයක් තියෙනවා නම් සපුමල් පුතාට මං ගෙහුම් කියන්න. අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මං ගෙහුම් සපුමල් පුතාගෙන් අහන්න. ඊටත් වැඩිය ආයේ මොනවද මයි පුතේ? අපේ අම්මට ඔහොම ඥානයක් පහළ වෙච්ච එක ගැන නම් මං දෙපතුල් අල්ලලා වඳිනවා. අපේ අක්කත් හරි අපේ අම්මත් හරි. <laughs> අක්කට තාම මොනවද කියන්න තියෙන්නේ? අනිත් කාරණේ අපි හික්නරක් කරන නපුරුම නපුරු දෙන්නෙක් මේ ගමේ ඉන්නවා. මං කියන්නම් අක්කේ. බිසෝ නැන්දයි අසෝ නැන්දයි. හරි. පොඩි නංගි නම් මේ දෙන්නගේ හැටි හොඳට දන්නවා. මේ දෙන්නම මාරුවෙන් මාරුවට අපේ ගෙදරේ නම සපුමල් අයියලගේ ගෙදර යනවා. ආයි පන්සලටත් යනවා. හැම තැනම කවුරුත් තරහ වෙන දේවල් කියවනවා. හරි. අපේ අම්මා මොනවද මේ දෙන්නට කරන්නේ? අපේ අම්මා බිසෝ හරි යසෝ හරි ගෙදරට ආපු වෙලාවක කරුණාවෙන් කියන්ට නැන්දේ ওই කතා වලින් අපට වැඩක් නැහැ. අපිත් එක්ක ඕවා කියන්ට එන්න එපා. අපි ඕවා අහන්න කැමතිත් නැහැ කියලා. ආවනම් තේ එකක් බීලා යන්න කියලා. ඔන්න ඔය ටික ඒ ගෑනු දෙන්නට කීවන කට වහගෙන ඉඳි. එක්ක නැගිටලා යයි. ඊළඟට ගෝමරියක්කට ඇනෙනකොට අපේ අම්මා මොකක්ද කරන්න ඕනේ? Taman ඇඳෙන හේතුව මොකක්ද කියලා ගෝමරිදුව මට කියන්න ඕන. මොනවද මොනවද එහෙම ළඟදි වෙච්ච දේවල්? මොනවද වෙච්ච දේවල්? මං කියන්නම්. අර පළමු අගස්ථාන දවසේ ගමේ පන්සලට සපුමල් අයියයි තිසරී දෙන්න ඇවිත් ඒ දෙන්නම තනියෙන් පන්සලේ හිටිය දවස මාත් ඉතින් ඇහැටම දැකපු සිද්ධියක් නේ. බිසෝ නැන්දක් ගමේ පුරා ජීරුව දැම්මේ ඒ දෙන දැන් බැඳලා කියලා. හොඳයි. වෙන කියන්න පුතේ. ඔව්. පන්සලේ අලුත් භූමිද උත්සව දවසේ සපුමල් තිසරිත් එක්ක කතා කර කර හිටපු දවස අපේ අම්මට ඕවා මතක නැති වුණාට මට කොච්චර ඇඬුණද මගේ හිත කොච්චර රිදුණද සපුමල් අර පැත්තෙන් තිසරි වල්ලගෙන තිසරිත් එක්ක ඉන්නවා මේ පැත්තෙන් සපුමල් ගෝමරිය අල්ලගෙන ගෝමරියවත් රවට්ටනවා ඉතින් අපේ අම්මට සපුමල් අයියගෙන් අහන්න පුළුවන්නේ ඇයි ළමයි ඔයා මේ දෙබිඩි වැඩ කරන්නේ කියලා අක්කේ අක්කේ ඇයි අපේ අම්මා අර අර අර සපුමල්ලය අර අර හැබැයි නේන සපුමල්ලයයි රම්මලී අක්කයි දෙන්නම දෙන්නම එනවද ඔව් ඔව් දෙන්නම දෙන්නම තමයි යන්නේ අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ බිනරි කුසුම් පීරිස් බණ්ඩිරාල අජිත් ලොකුගේ කුඹුරේගම ඔෆිසර් සීලරත්න සෙනරත් වෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාර්යා කමල් ගමගේ බැද්දරාල රෝහණ සිරිවර්ධන ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල ගෝමරිගේ මව නෙළුම් කල්බෝවිල මාලි ප්‍රබෝධා වන්‍යාරච්චි මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ඩොමිනික් ප්‍රනාන්දු සංස්කරණය අනුර උදේ කුමාර මොන් පෙළස නිෂ්පාදනය කළේ උපුල් චන්දන